මහනුවර බෝවලවත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආරණ්‍ය වාසී අතිපූජ්‍ය අම්පිටිය ශ්‍රී රාහුල මහා ස්වාමීන් වහන්සේ ඉන්වත් ධර්මස්කරණයට පෙර පන්තිල් ගැනීමට নমස්කාරය කියමු අවසරයි ස්වාමීනි නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ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 සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං කරණං ගච්ඡාමි තතියම්පි සංඝං කරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආම බන්ති ආනාති පාතා නිර්මං සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදාන් වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සදනීන සම්ධින් පන්ත සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සත්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 සම්මචරියා සමනෝ ත්‍රිවුච්ඡති පබ්බාජං අත්තනෝ මලං තස්මා පම්බජිතෝ ත්‍රිවුච්ඡති පින්වත්නි අද අප ධර්ම දේශනා කරන්නේ පබ්බජා යන මාතෘකාවෙනි පබ්බජා කියන්නේ පැවිද්ද මානකම ඊට මේ මාත්‍රකාවෙන් ධර්ම දේශනා කිරීමට හේතුව ළඟදී වෙනවා පොසොන් පස්ලස්තර පොය. පොසොන් පස්ලස්තර පොය දවසේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිත් වැඩලා තවත් පිටක් වන්දිර මේ ලංකාව ධර්මජීවිතයක් බවට පරිවර්තනය කළේ. ඒ නිසා ජීවිතය ගැන මහානකම ගැන පැවිද්ද ගැන දේශනාවක් කරන්නයි අපි සූදානම් වන්නේ. මාත්‍රිකා ගාථාවෙන් කියවන අදහස මේ ධම්මපදයේ කියන බණ පොතේ සඳහන් වෙන පරිදි බාහිත පාපෝති දාක්මනෝ දාක්මන කියන්නේ උත්තරය කියන තේරුම. එතකොට බාහිත පාපෝති දාක්මනෝ කියන්නේ කෙලෙස් දුරු කරපු කෙලෙස් ඈත් කරපු කෙලෙස් දහ කරපු උත්තරයට තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. නැත්නම් ජාතියෙන් සුදුනෙක් කෙනාට බ්‍රාහ්මණ කියලා මේ මෙතන කියනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන අදහස් කළේ උත්තරය කියන එකයි. බාහිත පාපෝති බ්‍රාහ්මණ කිසි බහාතබු කෙලෙස් ඔක්කොම දුරු කරපු උත්තරයට බ්‍රාහ්මණ කියලා කියන ශ්‍රමණ බ්‍රාහ්මණ කියන්නේ සංඝ රත්නයේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පාවිච්චි කරනවා. සමහරියා සමතෝ සමෝචිච්ඡති සමචර්යා කියන්නේ මේ සංසිඳුණු පැවැත්ම, තන්පත් බව, බොහොම සංසිඳුණු ගති යුක්ත තනසාට සමනෝ කියලා කියනවා. ශ්‍රමණයන් වහන්සේ ජීවිතේදී. ඒකේ සමනී කරපු නිසා කෙලෙස් සංසිඳුණු නිසා කෙලෙස් දුරු කරපු නිසා කෙලෙස් සංවර කරගත්ත නිසා සමනෝ කියලා හිතුණු වහන්සේට නම. පබ්බාදයන් අත්තනෝ මලං තමන්ගේ මලකද සිලුතු ඒවා දුරු කරන්න කියලා කියනවා. තස්මා පබ්බජිතෝති උච්චති. ඒ නිසා පබ්බජිත කියන තණ්හා කියන්නේ ඒ තේරුම. මපිසාද ඉතිවිදෙන්න කොට මේ කෙලෙස් දුරු කරනවා. කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරලා කෙලෙස් කෝදල දානවා. කෙලෙස් අහක් කරනවා. මේවට මලහ කියන්නේ මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිත. මෙලවත් පරලවත් දෙලවම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 වැඩ කරන විදිහ අදහස් අපිරිසිදුයි කතාව අපිරිසිදු ක්‍රියාව අපිරිසිදු ඒවා ඔක්කොම මලකද මේ මලකේ අක්කර ගන්න මේ පැවිද්දා කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්නේ මේ මලකද අක්කර ගන්න හැම මිනිස්සෙම හොඳයි නමුත් මලකද බොහොම තිරේ මලකද සමහරුන් ළඟ බොහෝම මලකද වශයෙන් බොහොම තියෙන රාගය කාමයේ කෝපේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය, නපුරුකම, අභිජාතිය, මානෙ වගේ මහා රාජ්‍යයක් මල ප්‍රතිදෙනවා. මේ මලකද අස්තරන්නේ බුද්ධාගම ගන්න කාටවත් හිතක් කරන්නේ. තම තමන්ගේ මලකද අස්තර ගන්න. බුද්ධාගම අදහනවා කියන්නේ දුක් ජීවිතයක් ගත කරනවා කියන්නේ මලකද ටික ටික ටික ටික අස්තරින් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා බෝධිසත්ව කාලයේදී සිද්ධාර්ථ කුමාරයා වශයෙන් සම්බාධෝ යංගරාවාසු මේ ජීවිතේ වාසය කිරීම බොහෝම සම්බාධයි ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න අභ්‍යන්තරික දියුණුවක් ලබන්න බොහොම අමාරුයි ඒ නිසා අනුහන්සියට වැටුණා ගෙවල් වල බොහොම අමාරුයි මිනිස්සු උදේ ඉඳලා හවස වෙනකල් පාන්දර නිදි කියලා ඉඳන වැඩවලේදීලා රැකියාවක් හොයාගෙන යන එක්ක කුඹුරු කොටන්න යනවා නැත්නම් මේතන වැඩක් කරන්න නැත්නම් වඩු වැඩක් කරන්න නැත්නම් කෝලෙක ගන්නන්න යනවා නැත්නම් විදිකාය හේවිට යන ඔහොම ඉතිරිම ඉතිරිදී රාජකාරි කරන මොනවද මේ ඉන්න බඩ රැකගන්න මුළු දවසම මගේ විහෙතෙන්නේ තමන් මොන හරි උපයාස කරගන්න ජීවත් වීම පිණිසයි නැත්නම් මේ හිත දියුණු කරගන්නවත් කෙලස් අඩු කරගන්නවත් නෙමෙයි මුළු දවසම කාලේ යෙදෙන්නේ අනිකයි. ඒ වගේම දිවිහාවත් ළමයි යටිනේට ළමයිට දෙහි දෙන්න ඕනි, බඩු හොයා ගන්න ඕනි, කාම ද්‍රව්‍ය සකසා ගන්න ඕනි. නොයේ ගන්න රිජිටලි හොදා ගන්න ඕනි, හොඳා සම්රාජය දිවි. රාජස්ථානට නම් කියන්නේ කෙලොස් මොනන උල්පතක් වෙන්නේ නැහැ. හරියට පිළිතුරු ගන්න. ලෝභය ඇති වෙනවා රාගය ඇති වෙනවා ද්වේෂය ඇති වෙනවා ගෙවල් වලිනකොට කෝලහල ඇති වෙනකොට තරහ ඇති වෙනවා නොයේ විදියෙන් හිතන රක්ෂණ තෝකේ ඇති වෙනවා කනගාටු ඇති වෙනවා ඉතින් මේක හරියට පවු වෙන උල්පතක් වගේ ගියේ අභෝකාසෝ පබ්බජා මේ පවිද්ද මහානකම කියන එක හරියට අනිවාර්යතාවය වගේ කිසිම කරදරයක් නැති දැන් කුල්ල ඕන තත්ත්ව කාටම දෙයට හැට නැති කාලයක් අවිහිදයන් අනිත් ඒ වගේ බොහොම දිරවුල් අවුල් නැති බොහොම තනසේ ඇති තැනක් මේ සබ්බජාතමිත කියන එක ඉතිවිස්වාන සබ්බජී මේක දිස්ලයි මහන්සේ මහණෙන්ද කල්පනා කළා එතකොට මහණ වෙන්නේ මොනවටද මහණ වෙන්නේ අප ළඟ තියෙන නරක ගති අප ළඟ තිබෙන්නේ මලකඩ අස්තර ගන්නයි. මලකඩ එක එකනාගේ එක එක ප්‍රමාණයට තිබෙනවා. එක එක ප්‍රමාණයට තිබෙනවා. සමහරුන්ගේ මලකඩ බොහොම අධිකයි. ඒ නිසා ඊට බොහොම මල්කඩ කාල. සමහරුන්ගේ මලකඩ අඩුයි. බොහොම හිතේ මලකඩ තියෙන කතා බොහොම අපිරිසිදුයි. ක්‍රියාව බොහොම අපිරිසිදුයි. හිතවිලි බොහොම දරුණුයි බොහොම අපිරිසිදුයි. එනිසා මුගක් මලකඩ තියෙනවද නැද්ද කියන කහුගේ ක්‍රියාවලින් කතාවලින් සිතිවිලි වලින් දැනගන්න පුළුවන්. මේ එතකොට ගන්නවා බුදු දානන් වහන්සේ මතක් කළා දෝස් ලෝභෝ වික්ඛවේ අන්තරාමලෝ ලෝභය හිත ඇතුළේ තියෙන මලකඩක් හිතේ තියෙන මලකඩක් දෝසෝ වික්ඛවේ අන්තරාමලෝ ඇතුළේ තියෙන මලකඩක් ද්වේෂය තරහ ගන්න නැති හිත නරකට ගන්න අන්තිමට ද්වේෂය. ඒක හිතේ මලකඩ. ශෝක කිරීමත් මලකඩ. ඊළඟට මෝහෝ වික්ඛවේ අන්තරාදෝ මෝහය හිතේ මලකඩ. මේ මලකඩ සම්පූර්ණයෙන් පිටි කරගෙන ඉන්නවා බුද්ධ ආගම උගන්වනවා. මහානන්දමාන මහානුහාම ටික ටික ටික ටික ලෝභ දෝෂ මෝහ අඩු කරගන්නවා. අඩු කරනවා. ඒ අඩු කරගත්ත තරමට ජීවිතය බොහොම සතුටක්. සම්පූර්ණයෙන්ම රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියන්නේ රහතන් වහන්සේට ඒ උත්තරයන් වහන්සේ ලෝභය රාගය සම්පූර්ණයෙන් නැති කරලා ද්වේෂය තරහ ශෝකය කනගාට ඔක්කොම සම්පූර්ණයෙන් නැති කරලා මෝහය සම්පූර්ණයෙන් නැති කරලා අන්න විසුණු වහන්සේ බෞද්ධයෝ මේවා කිසි කිසි කියනවා ඉතින් අනුකරගන්න උත්සාහ ගන්නට ඕනේ එහෙම උත්සාහ ගත්තොත් ඕනම විදිහට උත්සාහයේ හරියට කියනවා නම් බොහෝම සැනසීම ජීවිතයක් ලබා ගන්න තියෙනවා. මෙහා වැඩින්න වැඩෙන්න තමන්ගේ ජීවිතය බොහෝම නරක අතට හැරෙනවා. බොහෝම නිස්සන්නේ අමනිශ්චිතය තියෙනවා. මේවා අඩු කරලා අඩු කරගන්න සාර ධර්ම වැඩි. මේවා අඩු කරගන්න ඕනේ. ජීවිතයේ යථාර්ථයේ තේන්නේ නැහැ. සාස්ත්‍ර ස්වභාවයේ තේන්නේ නැහැ. ජීවිතයේ කෙබඳු යම්ද කියලා වැටහෙන්නේ නැහැ. මේ ලෝභ දෝෂ මොහ වැඩිකොට රාගය හරි ලෝභය හරි දෙකම එකයි මේවා වැඩෙන්න වැඩෙන්න ඉතිරි කියනවා දේශේ වැඩින වැඩෙන අපුරුකම් කරන්න කරන්න මේ මරන්න මරන්න සතු මරන්න මරන්න හොරකම් කරන්න කරන්න දුරාචාරයේ යෙදෙන්න යෙදෙන්න කයි වචනෙන් සිටි දුරාචාරයේ යෙදෙන්න යෙදෙන්න වෙන්නේ මොකද පිට බොහෝ මලකට කම මේ ඔක්කොම හේතුව මොකද්ද මෝහයයි කොච්චර උගත්කම තිබුණත් සමහරුන්ගේ මෝහය මහා බලවත් බොහෝම පුදුම විදිහට මෝහය තියෙනවා. මෝහය නෑවෙනවා. මෝහය නෑවෙනවා. ඉස්තරක මෝහ අන්ධකාරය තියෙන්නේ. මේ මෝහය කියන්නේ මුලා වීම. ඉතිත්ත්‍ය අධිසිමකින්. දැන් ඒක තමයි තේරුම් කරනවා නම් මේ මෞපියන්ගේ වටිනාකම දන්නේ. සංඝ රත්නයේ වටිනාකම දන්නේ නැහැ. මහා හිතුවක් නෑ දන්නේ. ඒ මොහේ නිසා. සීපව මොනවද කියලා අඳුනන්නේ කර්ම කර්ම විපාක දන්නේ නෑ. අරලවත් තියනවා කියලා විශ්වාසයක් නෑ දෙහිමක් නෑ. ඒ මොහේ නිසා. මොහේ වගේ අත්ලයක් ධර්ම නරක දෙයක් මේ තුන් ලෝකෙන්නේ නෑ. මෝහාන්ධකාරය සම්පූර්ණයෙන් නැති කරපු උත්තරම මහන්සිය තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ නමක් තමයි සමෝනුදෝ කියලා. සමෝනුදෝ කියන්නේ සම්පූර්ණ සමත මෝඩකම සම්පූර්ණ මෝහය සියලුක අවිද්‍යාව සම්පූර්ණයෙන්ම පිටුත්නය මලාවේ පාපකා ධම්මා අසීලෝක කරන්දිත මෙලව පරලව ඔය මල පිට තමයි කුණු කියවිද අතෝ මලා මලතරං අවිද්‍යා පරමං මලං ඔක්කොම මලකඩ වලට වඩා භයානකම කිලුට භයානක මලකඩ කියන අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහය. අවිද්‍යාව නිසා තමයි මේ සංසාරයේ ඇවිදින්නේ. මොකෝ જાති වල අවිද්‍යාන්දකාරී සිටින මිනිස්සු කොපමණ රජවැඩිවල හිටියත් අන්තිම ප්‍රපාතයට ගිහිලා ප්‍රේතාත්ම වල ඉන්නවා. නිරේ නිවිසතුන් වල දුක් වෙනවා. පිළිසම් වල උත්පදිනවා. ඔහොම අනන්ත අප්‍රමාණ මේ දුක කියලා දිනව කරනවා. මේ මෝහාන්තරය නිසා හොඳ නරක කියන්නේ මේ බුද්ධාගමේ උගන්වන අමුතු දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවා ප්‍රයාගත උත්තරයක්. මේවා ලෝකේ කවදාවත් තිබෙනවා. මිනිසු ළඟ ලෝභ දෝෂ මෝහ තිබෙනවා. අද සත්‍යය ළඟ මේවා තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙන් මේවා අවබෝධ කරගෙන අන්න ලෝකයට හෙළිකර දේශනා කළා. ඒ නිසා බුද්ධ ආගම අඥානවන්තට හරිම ප්‍රියයි. හරිම රසයි. ඉතින් බලන්න තියෙන නිසා අපි මේ මෝහය වත් කුලින් යනවා අර තින් දහම් වලේ ඉන්නකොට දම් දෙනකොට සිල් දීකොට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනකොට ඉවසනකොට මෛත්‍රී වඩනකොට තින් දහම් කරනකොට මොහේ ටික ටික ටික අඩු වෙනවා ඒ නිසායි සිල් කරන්න බැරි ඉන්දිකාපේ කියන්නේ සිල් කරපු ධර්මයේ ජීවිතේ බොහොම සපවත් වෙනවා බුදුරජාණන් වහන්සේ එතකොට බුද්ධත්ව කාලයේදී කල්පනා කළා ආදීනවන් ආදීනව කාම ගුණේ සිද්ධා මේ කාම ගුණ කාම සම්පත්තල ආදීනව මහන්සිය ඉතලා මහන්සිය වික අවබෝධ කරගෙන ඒත්තු වරගෙන කාම සම්පත්තිය කියන කියන මේ අදුපාදික අවබෝධ කරගෙන නික්ඛම්මං දක්ඛේමතෝ නෛෂ්ඨඤ්ඤ දකින අදහසින් ඒක බොහොම දිනාවක් බොහොම සැපදයක් බොහොම තේමයක් සත්‍යයක් බව අවබෝධ කරගෙන නෛස්කාමිය මහානීය මේක බොහොම සැපදයක් බව අවබෝධ කරගෙන අධානාය ගණිතාමියත්නේ යමති මනෝ මම ධම්මීජිතින්දිත නීරවලින්දිත භාවනා කරමි නීරියෙන් පැහැදිලිව මම යනවා ඒ මගේ හිත හොඳට අභිරමණය කරන ඇලුම් කරනවා කියලා ප්‍රකාශ කරලා උන්වහන්සේ පරිච්ඡේදන කල්පනා කළේ. මාධිකන් පරිදිට කල්පනානේ කාමයන් ආදීනව දැනගින්. මේ කාම කියන්නේ මොනවද? කාමය කියන්නේ ආසාව, විදුකම, කෑදරකම. ඒක දැන් කාමයේ කියන්නේ මේ කාම කියනවා රාජ්‍ය දේවල් අප විසින් දැනගන්නට. කාම කියන අදහස් කරන්නේ ආසාව කියන්නේ ආදී බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන කතා කරන ලෝකයේ සැප දෙකක් තිබෙනවා. කාම සුඛයයි, නෛෂ්කාම සුඛයයි. ඒ කියන්නේ කාම සැපයි, නෛෂ්කාම සැපයි. කාම සැප කියන්නේ අස්කන්නාත ආදී ඉන්ද්‍රිය පිනෙන්නේ සැපද. ඒක තමයි කාම සංකප්ප. ඔය බාහිර පිටරටවල ලහන් කාම සංකප්ප කියනවා. නමුත් මිනිසුන්ගේ ඇතුළ බොහෝම දුර්වලයි. අපේ ලංකාවේ නම් බොහොම මේකේ කාමයේ විජුවලින් පස්සේ මෙතුන් හිත බොහෝම කෙලිති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා පුදුම මනෝවිද්‍යාව දේශනා කළ භයානක විචේ කාමානමේතං අදිවචන. මේ කාමයේ වෙන වචනයක් බය කියලා. ඒ මොකද මෙලවත් පරලවත් බය වෙනවා බොහොම ජීවිත වෙනවා බය ඇති වෙනවා මේ කාම නිසා. කාම කියන්නේ ඉන්ද්‍රිය ක්‍රියාවලින් හැදෙන විදුකම ආසාව. දුක්ඛං කියන්නේ සාමාන්‍ය නිකන් අඩු වචන. දුකයි කියලා කියන්නේ බොහොම දුකයි. මේ කාම සම්පත්තිය කියන. රෝගෝ රෝගයක් වගේ ලෙඩක් වගේ. මොකද ඒකෙන් සමහරවිට විනාශය ඉපද දැන් බොණ්ඩ පාන කාම පාන රසේ මත්යෙන් දින දුන ඒකින් අත්මාවත් නැති ජීවිතය නරකයෙන් පෞලක් විනාශයේ මහා විනාශයකින් ඉතිපත් වෙන මත් නිසා. ඒ නිසා දුකයි කියලා කිව්වා. ඒ නිසා හිතේ ශරීරයත් නරක වෙනවා, කෝලහල වෙනවා, හිතේ නරක වෙනවා, පරල නරක වෙනවා, මෙලවත් පරලවත් පිරිහෙනවා. රෝගෝ කියන විදිහක් වගේ දෙයක්. ගන්ධව මහ දෙවියෙක් වගේ. දෙවියෙක් කියේ හඳුනා ඒ කුබුරනවා, ලේ හැර වෙනවා, ඉතින් හරි වේදනාවක් තියෙනවා. අන්නේ ඒ වගේ තමයි කාම සම්පත්. සංගෝධය කියන්නේ ඇලීමක් නෙකේ තියෙන්නේ. මොනවද? හැම රූප වලට ඇලෙනවා. ලස්සන ලස්සන රූප වලට ඇලෙනවා. ලස්සන ලස්සන ප්‍රියමනාප ශබ්ද වලට ඇලෙනවා. මේ සුවඳට ඇලෙනවා. රස වලට ඇලෙනවා. ප්‍රස්තාවිය වලට ඇලෙනවා. ඔය මේ තානමාන නම් බුකීති සංසාවල ඇලෙනවා. ඔය විදිහට මිනිස්සු මේ කාමයෙන් අන්ධ වෙලා කාම සම්පත්න බොහෝම අධික ගුණ ජීවිතයේ එකම තමයි ලොකුම සැපත හැටියට ඉඳන්. අන්ධ ප්‍රත්‍යඥය අන්ධ ප්‍රත්‍යඥය කියන්නේ බුද්ධ ධර්මයේ මොකද කියන ගැත්තේ නැති හොඳටම ගන්න. අනුසාරණ නැති. එහෙම මිනිස්සු එහෙම මේ අසුතවා පුතු ජන හොඳට බන්ධහම් හොඳට දන්නේ නැති බුද්ධාගමේ ගැඹුරුපත් භක්තිය නොදන්න මිනිස්සු විකල්ප වෙන මිනිස්සු මේ කාම සංස්කෘතිය වල ලොකු සැපතක් නැහැ කියලා හිතනවා. අන්තිමට වඩා උත්තරීතර බොහෝම සැප සැකම් සාමාන්‍ය පැවිදි සැපේ නයිස් සම්මිතකේ ඒ කාමයන්ගේ නිත්‍ය සැපේ දී අයද තිබෙන්නේම ඔය තිරසනුන් වෙන මේ කාම සැපද තමයි පැවිද්දන්ට කියන්නේ ඉන්ද්‍රිය ගම්මී කර ගැනීම ලක්ෂණ විරාමිත සුඛයක් ඒක නයිස් සම්මිතකද අර කාමයන් නිත්‍ය ලැබෙන ඈත් ලැබෙන බොහොම උතුම් පිරිසිදු සැපතක් ඒක කුසල ධර්මක සද්දක. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔය කාම සතුට ගැන නීලකම් අනිලකම් පොතුජනක සුකම් කියලා. මේක තිරසනුන් දක්වන බොහොම සත්‍ය සතත. අසිතියනි සතතක් ඒ කාම සංකප්ප වීම. ඊළඟට අනිලකම් අනාර්ය දෙයක් අනාර්ය සතතක් කියලා. පොතුජනක සුකම් කියන්නේ ප්‍රසන්නයෙන් සිද්ධ වෙන කායපබ්බන්ති වික්‍රේ කාමසත් මේ කාම කම්සත්ද කාමසත්ද බයෙන්නට ඕන කියලා මේ කිසි කිසිම දෙයක් නෙවෙයි. කුරංව මදුනා ලිච්ඡන් කියන දේශනා කළේ හරියට මේ දැලිපිහිට දැලිපිහිට මේ තනිස්කක් ගාලා ඒක නරකන්නේ කියොත් බොහොම පොඩ්ඩක් ඉඳන් ලෙවක යනවා. නමුත් ජීවිත ඇතුලේ දුක් විඳිනවා. අන්න ඒ වගේ තමයි මේ කාම සම්පත් වල ආස්වාදයේ සත විඳීම බොහොම සාහිත්‍යයක් දුක බොහොම අධිකයි කියලා උන්වහන්සේ කතා කරනවා ඒ නිසා අපේ බුද්ධතාන මහන්සේ සිද්ධාර්ථ කුමාරයෝ පැවිද්දට පත් ඉතින් උන්වහන්සේ පැවිදීම නිසා බලන්න අක්ෂර මේ නිවිසපනේ රාජ සම්පත් අක්ෂරලා උන්වහන්සේ තාක්ෂණ ගිහිලා අවුරුදු 6ක් ඉස්සේ මේ ලෝකයේ මිනිස්සු නොනින්ද දුකක් විඳා මෝක්ෂ මාර්ගයේ විමුක්ති මාර්ගයෙන් ලබා ගැනීමට මේ නිවන් කියලා ලබා ගැනීම අවලෝකෝත්තර ධර්මය අවබෝධ කරගනි. දෙවියන් සම්පූර්ණ ලෝකයාගේ නොමිලේ උන්වහන්සේගේ මහා ධර්ම සාගරයක් උන්වහන්සේ ලබා ගත්තා. ඉක්මනින් කරගන්න. මේ බුද්ධ අනුගාමනයේ සිට හොඳට දිනු කරගන්න. ඉක්මනට දිනු කරගත්තාම එදින ආත්මාංගයේ සත්‍ය වචනවලින් කියන්නම කරන්න බෑ. දැන් එතකොට අපි ඊළඟට බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කොහොමද පැවිදි වුණේ කියලා. ස්වාමීන් වහන්සේ දන්නවා අපි කාමයන්ගේ ආදීනව දැනගෙන නෛත්‍යම් නිසන වටිනාකම මහාන වීමේ තියෙන උතුම්කම නිවන්තුව ලබා ගැනීමේ තියෙන වටිනාකම දැනගෙන බොහෝම උන්වහන්සේ අවුරුදු 6ක් තිස්සේ දුක් විඳලා අනාදී ලබාගත් මේ ධර්මයේ මේ ධර්මයේ බුදු ධර්මයේ බුදු ධර්මයේ බොහෝම කුණිත ගෝචරයි බුදුරජාණන් වහන්සේ තම අන්තිම ඉහළට දියුණු කරගත් පඬිතුත්වයන් වහන්සේ මහා දාර්ශනිකයන් වහන්සේ මහා කීර්තියන් වහන්සේ මහා පඬිතුත්වයන් වහන්සේ උන්වහන්සේ මහා ගුණවතුන් වහන්සේ නම උන්වහන්සේ මහරහතන් වහන්සේ මහා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 භාෂිකයෝ චින්තකයෝ බොහොම ගුණවන්තය තාක්ෂණ දැනීමක් ඇතය පුදුම මේ සාහිත්‍ය දැනීමක් ඇති මහා ශිෂ්ට සම්පන්න ජාතියන් බවට පත් වුණේ උතුම් බුද්ධ ධර්මයේ නිසා ඒ කදිලි ජීවිතයට ලක්ෂයි උන්වහන්සේ බුද්ධත්වයේ පැමිණලා මතක් කළේ මේ රාග දෝෂ පරිච්ඡේහි ඥායං ධම්මෝ සංගුද්ධෝ හිත රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිදලා හිත මලකඩ කාලේ තියෙනකොට මේ මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කියලා. ආ ඒක පරම සත්‍ය කාරණය. මේ කෙලෙස් අඩු තරමට මේ රාග දෝෂ මෝහ අඩු තරමට මේ ධර්මයේ අභිරමණය කරනවා. මේ පැවිද්ද බොහෝම උතුම් දෙයක් මහානතම බොහොම උතුම් දෙයක්. සාමාන්‍ය මිනිසු හිතන මහානකම මේ බොහොම මේ නිර්ආත්මික වැඩක් නෙවෙයි කියලා. සමහර උගත් අය සෑහෙන අය මහානකට මෝඩේ කියන ධර්ම නෝදක් මිනිසු සාධින ධර්මයේ දන්නවා නමුත් දන්නේ නැහැ. ඒ නිසා මේ අන්නේ අපරාධේ මහදී නාම මහත්යගේ. මේ මහත්ය අයියෝ මේ මහත්ය මහදී මහත්ය. මහානකම කොච්චර උතුම් දෙයක්ද? හ්ම් බුදුහාමුදුරුවෝ ආත්මාරේ බුදුරජාණන් වහන්සේ මහානෝ මහාන මේ ලෝකයේ අද බුද්ධාගම නැහැ අපේ ලංකාවේ බුද්ධාගමක් නැහැ ගුණ ධර්මයි මහා සිරිමක ඇතිනේ ඒ ගුණ ධර්ම කාන්තාරයක් බවට ලංකාවපත් වෙනවානේ මේ බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම මේ පුතා මේ ඉස්හාමේ රාහුල කුමාරයා මහානකලන් මයි නන්ද කුමාරයා මහානකලන් මොකද මහානගම තුන්දෝතිය කියන ඉතාම ශ්‍රේෂ්ඨ උතුම් ජීවිතයයි. සාමාන්‍ය මිනිසුන්ට මේක වටිනාකම තේරෙන්නේ නැහැ. අපේ ලංකාවේ හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේලා 1000ක් 2000ක් 3000ක් ඉන්නවනම් මේ රට පුදුමකට ධර්ම ජීවිතයෙන් බවට පත් කරගන්න පුළුවන්. බොහෝම උතුම් ධර්ම බුද්ධ ධර්මයේ අපේ ලංකාවේ සිටිය පරණ ආන්දරු බොහෝම දෙහිස්නා. මේ පිටිටක පිටිටක ධර්මයේ හොඳට ආරක්ෂා කළා. පොත් ලිව්වා පොත් සුද්ධ කළා මුද්‍රණය කෙරුවා මේ වගේම බාල පරම්පරාවේ ගිහි බෞද්ධ මේ ධර්මයේ ඉගෙනුවා උගම ආකාරයෙන් අපේ උතුම් සංඝ රත්නයේ අධියට මේ ශාසනය ජීවු කළා මේ ශාසනයේ මේ සාමර ජීවිත ලංකාවේ හොඳ පිහිටීමට බොහෝම උදව් උපකාර කළා ඒ උත්තර මහන්සියට කවදා දීපත් කළ පිහිටීමක් බලන්න බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයත් මහාන කළා. ඊටම රාහුල කුමාරයත් මහාන කළා. ඉතින් ඔහොම උන්වහන්සේ විශාල හමුදාවක් මම හිතනවා ලක්ෂ ගණන් කෝටි ගණන් පිරිස උන්වහන්සේ දිහා මහාන වුණා. බලන්න ඒ ඇත්ත ඔක්කොම සතර දුක නිදුණයි. ඒත් ඔක්කොම නැති කරගත්තාම ආයි ඥාති දුක් ජරා දුක ව්‍යාජ දුක මරණ දුක ප්‍රිය දුක යෝග දුක ඔය අපාය දුක ඔය කිසිසියක් ගියයි ඔය ඉහාසොන්ද පුළුවන්කම ලැබුණා. ඒ නිසා පිළිතුරු මහානකම කියන බොහෝම ඉතාම උතුම් ජීවිතයක්. ඊට වඩා උතුම් ජීවිතයක් තිබෙනවා නම් අපි අද සිවිලුසිතේ ජීවිතේ වයින්. එහෙම උතුම් ජීවිතයක් නෑ. අනිත් ඒවානේ ඔක්කොම මලකට වැටෙනවා මිසක් මලකට අඩු වෙන්නේ නෑ. මලකට අඩු කරගන්නවා බුද්ධාගම මානකම කියන්නේ. එතකොට මානකම හොඳට කරන්න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 රජකම් බාරගන්නේ නැතුව පියාණන් වහන්සේ මහානිකම තම පුතාට දුන්නේ. මොකද රජකම් කරලා කම්පල දෙනවා. අනිත් නිසා පුතාට දුන්නේ මහානිකම. ඉතින් ඒ උත්තරමයන් වහන්සේ දෙවියන් බුදුරජාණන් වහන්සේ වගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ කාලේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුව සහාය කරගෙන මුලික රටවල බුද්ධ ශාසනය පිටක් කළා. බුද්ධ ආගම ප්‍රචාරය කිරීමට බුද්ධ ආගම පිටවන්නට ලංකාවට එන්නේ තමන්ගේ වැඩිමහල් තමන්ගේ ශ්‍රේෂ්ඨ පුත්නේ සිස්සරක්න කොම් හින්දු මහරහතන් වහන්සේ කර්ණාත උපරාජ්‍යගේ පුතා මේ ලංකාවට එන්නේ මේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඉස්සෙල්කල් ස්ථාවර වුණේ පිහිටියේ හොඳට අවුරුද්දාද හින්දු මහරහතන් වහන්සේ ඉතා එතුමා ලංකාවට ආපු වෙලාවේ දේවානම්පියතිස රජතුමා කිරිනේ සමනාමයන් මහරජ දේවරාජ ධම්මරාජ ශාවක සමීව අනුකම්පාය ජම්බුද්දීපා ඉදාලත ස්වාමී මහරජ අපි මේ ධම්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකෝ ශ්‍රාවකෝ ශ්‍රමණයන් වහන්සේ මහණුනාසෙලා සමීව අනුකම්පාය ඔබ අනුකම්පාව පිට අපි ධම්ම ධම්ම ධම්ම ජීවිතේ මහාන්ත පැමිණියා කියලා ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඒකට ලංකාවේ මේ පරියාප්ත ශාසනය, ප්‍රතිශාසනය, පිටිවිදි ශාසනය කියන තුන් බුදු ශාසන මේ පිටිවිදි කවුද? දීදු මහරහතන් වහන්සේගේ මහානකම හිතයි උන්වහන්සේ පිළිදු නිසායි ඒක සිද්ධ වුණේ. ඊට බලමු අපේ ලංකාවේ මේ බුදුරජාණන් වහන්සේ කාණ්ඩේ වැඩි සිටිය දරියුත් මහරහතන් වහන්සේ ගැන සරියුත් මහරහතන් වහන්සේ පළවෙනි අග්‍රස්ථාවකයන් වහන්සේ බුදුජානන් වහන්සේ ප්‍රකාශ කී යම් බලාතක මම නොහිතිය සාහිත්‍ය ඉන්නවා ඒ බලාතක මා ඉන්නවා වගේ කිච්චරකට උන්වහන්සේට නඩු කළා ඒ මහරහතන් වහන්සේ පරිදිලා මොකද එක මහා සුදුම දෙයක් කළා නේද ලෝකේ ක්‍රියාවක් නැතිවක් කළා මොකද්ද මල්ලිලා තුන්දෙනෙක් හිටියා තුන්දෙනෙක් උපචාර රේවති ඒ තුන් දෙනාම මහා කරගත මහාන වෙලා රහත් වුණා. ඊළඟට නම් සැකදෙන කියා. ශාලා උපචාලා සීතු උපචාලා. ඒ තුන් දෙනාත් මහාන කරගත රහත් වුණා. එතකොට මේ පවුලේ රහතන් වහන්සේලා හත් නමයි. බෞද්ධ ඉතිහාස කුලේවත් ඉච්ඡිත උතුම් සත්‍යද මහානකම දෙවියන් සහිත ලෝකයාට වැඩ සිදු කරන බොහෝම මේ සිල්වත් බොහෝම සාන්ත බොහෝම පිරිසිදු උතුම් ජීවිතයක් මහානකම කියන්නේ. ඒ නිසා අනේ අපෝයි මහණේ ඇති මොඩවට මහණේ නැගල මොහොතින් කතා කරන. බුද්ධ ආගම දන්නේ අය. අපෝ මහණේ ඉතර හොඳ දෙයක් අත්තර හොඳද? මේ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝපබ්බ ජාති තකාන්තං දාන 500ක් විතර සංසාරේ මහාන වෙලා තිබෙනවා. ඒ උත්තරයන් වහන්සේලා. ඒ කුරුද්ද තමයි භාගී භාගයේ තියෙන්නේ. අපි ජාතියෙන් ජාතිය හොඳට කියන හොඳට අපේ හිතර හොඳට ජීවත් ගන්න ඕන. ඒ ආධ්‍යාත්මික ජීවණය අභ්‍යන්තර ජීවණය කර ගන්න ඕන. එහෙම ඇති කරගත්ත මහා මේ පතාක යෝධය තමයි ආධ්‍යාත්මික යෝධය තමයි ඔය සාරිපුත්ත මොග්ගල්ලාන අනුරුද්ධාන මහරහතන් වහන්සේලා. ඒ නිසා පින්වත්නි මහානකම තුරුපතු දෙයක් නේ බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක්. බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක්. ජීවිතයේ තිබෙන මේ වෛද්‍යවරු කරන මේ දිලකම්. ඔය මහාචාර්යවරු ගුරුකම් කරනවා. ගුරුකම කරනවා. මන්ත්‍රීකම් කරන සමහරෙක් අනිත්කම කරනවා අනිත්කම කරනවා රජකම කරනවා ඔය හැම කමකටම වඩා උතුම්ම කම තමයි මහානකම. මේක හොඳට හිතේ ගන්න ඕනේ. හොඳට කවුරු හිතේ ගන්න ඕනේ. දැන් ඊළඟට බලමු ඔය නිදු මේ සහිත මහරහතන් වහන්සේ පුදුම විදිහට සාසනය දිනුවට වැඩ කරන්නේ. සිනාසි වික්‍රේ ජනිතී මන්තාරි පුත්‍රෝ කියලා බුදුහාමුදුරුවෝ දෙන්නා හරියට මෞඛික වගේ මේ සාන්ති බුද්ධික ලද බොහෝම හොඳ කුලපුත්‍රයන් සසුන්ගත කරනවා. බුද්ධ මානන්දම් කියන්නේ නැත්නම් අවවාදම් සාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ අනාම ප්‍රඥාවෙන් ඉහළම තන්තියේ මේ සරිත් මහ රහතන් වහන්සේ. මේ උත්තරමයා කුදුන ගුණ සාගරයක්. ඉතින් බලන්නේ ගුණ සාගරයක් ඇතුළත කොට සීලපදී ආකුසලිතනවනේ. එක්තරා දවසක උන්වහන්සේ පිළිපස්ස ගන්නකොට සමුදිකේ ඉලක්කීම කියනවා කියලා බලන පිටපතේ දුව පාර. උන්වහන්සේ කිසි ගානක් නැතිවයි අර ගාමිණී ගාහේ ඇති උනම් ගවන් ගන්න කරන්නේ දීලා ලැන්දල කියපාන්නේ මට සමා වෙන්න. ඒ මොකද මම ඉලක්කීම තියනවා කියලා බලන්න කිව්වා. ආ ඒකට කමක් නැහැ. අනිවාර්ය කරහන් නැහැ මම තරහක් නැහැ. එහෙනම් මක්කේ දාන කැඩිලු පුළුවන්. අපුලයි. හරියා. දානි කල්ලයට බණක් කියලා උන්වහන්සේ එළියට මිනිස්සු කටගෙන පොළු ආදී අරගෙන මේ මනුස්සයන් ගහන්න මරන්න. ඒ දුකයි කියලාව. මෙයාට ගහන්න අපිලා තියෙනවා. එහෙම කරන්න එපා. මම මේ අය එයා මිට හැවෙට හැදයි. මම මේ සමාන් දෙන්නේ. පස්සේ මේ මට දානෙ දුන්නා. එන්න ඔයත් ඔක්කොම යන්නේ පිටත් කරලා උන්වහන්සේ වැඩි. අන්න ශ්‍රමණ මිනිස්යන්ගේ ඇතුළේ සාන්ති දිවාගත්තාය. ඉතින් එහෙම කියන නිකන්නේ සංසාරේ දුක් විඳින්නේ. මේ මනසේ අක්ෂරයන් මානෙන්නේ. ඒ නිසා මහණේම උතුම් දෙයක්. අපි ජීවිතේ බොහොම ඉක්ලෙස් උනන උල්පත. නැමෙදි දේශනා ජීවිතේ හොඳ ජීවිතයක් ගත කරන්න. පරලෝක කරගන්න ඒ නිසා මහණකම ගැන බොහොම සංසිඳීමක් තියෙන්න ඕනේ. මහන්තන්ට පුළුවන් තරම් ලොකු දෙයක් ඕන. මුල් කාලේදී රක්ෂබාන් කියන පුත්‍රයෙක්. ඒ පුත්‍රයා පවුලේ හිටමේ දරුවා. ඒ පිටුවරයක් ඉතිරියෙන් මහණෙනි කියන්නේ පුතා. හොඳට බණහන කුදුයි හොඳට බණ අහලා බොහෝම පැහැදුනා. පැහැදිලා ඉතිරිනා මේ සංසාර කොච්චර දුකද. මේ හැමෝම මහා මෝහ අන්ධකාරයේ සිටි මේ නිසා කාලම් දීලා ඉන්දියන් තියනවා නිකන් ඉස්සන්නත් ඕක කරනවා නින්නත් ඕක කරනවා බල්ලෝ දකින්නත් ඕක කරනවා ඔකට මොකද ඊට වඩා හොඳයි මහානක මම ඉතිසපේකි කල්පනා කළා මහානේ මහානේ කල්පනා කළා මෞපියන්ගේ අවසරේ මෞපිය අවසර දුන්නේ හත් දවසකින් පස්සේ ඉතින් බොහොම කරලා අමාරුවෙන් හත් දවසකින් පස්සේ නොකානෝ දිගලා අවසරය මහානෝන මහරි වෙන දවසක් රහත්නාට පස්සේ ඉඳලා ඉන්න කාටි වෙලියා ඉස්බාජේ ජීවනයේදී ඒ කතන් ජීවන පිළිච්ඡන්දලාවක් නෙවෙයි ඉතින් ඒ ගෙදරය නැගලා ඉන්නේ මේ කවුද කියලා බාටි ඉක්ලන ජීවිත කරන්න යනකොට පිරිමි කියලා දැකලා ඉතින් මේ අපි කුල පුත්‍රය වගේ කටකාල කුල පුත්‍රය වගේ කියලා ඉතියායි මහා බලනවා මේ දානෙට කතා කරන දානෙ යන්දුවා අර පිරිමි පිට්ටු ඇරන්ජි ලැබෙන ජීවිත හතර වීමත් ලොකු ශ්‍රමයක් නෙවෙයි ඒ සමග ගුණ ඇවිල්ලාගේ ගුණ අනන්ත අප්‍රමාණ ගුණ තිබෙනවා ඒවා කියන්න වෙලාවක් නෑ ඇවිල්ලන් මේ රත්පාල හාමුදුරුවෝ පස්සේ මේකට භාවනා කරන ඉන්නවා නිවන් සරණියේ නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් ඉන්නේ කලින් ඉස්ලා නියමිත වෙලින්න කොට දවසක් කෝරන්ති රණිය මේ හාමුදුරු බලන්න මේ පුත්‍රයා ඒ යන්නේ මේ බොහොම ඉන්නවා දැකලා මේ කොරවි රජුන් ආරංචි ගියා උනාට බලන්න. ගිහිලා උන්වහන්සේ අවස්ථාවන්වහන්සේ මොකද වහන්නේ කියලා. තමුන්වහන්සේ හොඳ තරුණ තමුන්වහන්සේ බොහෝ දීපල තියෙනවා. හොඳ ඥානදීශයක් තියෙනවා. තමුන්වහන්සේට වස්තුවක් තියෙනවා. මොකද මේ වහන්නේ එහෙම. එතකොට කියනවා මේ ලෝකේ මම හිතලා තියෙන බොහෝම කාසිපණන් කියන මිනිස්සු පංචකාම සතු විඳිනවා. මසන ගමන් නිසා ලෝභ කමින කාටවත් දෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ අනාථ මැරෙනවා. ඒකක් දැක්ක. ඒගොල්ලන්ගේ මම දැක්කා කියලා කාරණා කියන බොහොම ලස්සන කාරණා. ඒක තමයි දුනක් දුමක් කලාන්නේ පතන්ති මානවා. මේ ලෝකේ මේ සහය ගස්සින් දිවි වැටෙනවා වගේ දිවි වෙනවා. සමහර විට ඔය පොල්වත් වල ඇටි ඇතිනවා. තමයි ගොබනු ඇතිනවා. ගොබනු කාලයක් ඇතිනවා. වැවර කාලයක් ඇතිනවා. ඊළඟට අවශ්‍ය කාලයක් ඇතිනවා. සමහරවිට තහිලක් ඇතිනහම හොදට කොට්ට වෙලා ගියේ. විදුලම තහිල වේදිලා විහිදෙනවා. අන්නේ ඒ තමයි මේ ලෝකේ මිනිස්සු ඔක්කොම මරණය කරන සමාජ පොඩි කාලේ මරනවා තරුණ කාලේ මරනවා ළමා කාලේ මරනවා දෙගිරහරි වයසදී මරනවා කොහොම නෝද ඔක්කොම මේ ලෝකෙ ඉපදුන හැම කෙනෙක්ම මැරෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු ඉති ලෝකෙ ඉන්න මිනිස්සු ගැන අපි හිතමු දැන් කොච්චර සමාජ කියලා. මේ මිනිස්සු තා අවුරුදු 200කින් පස්සේ ඇවිත් බැලුවොත් ඉඳී ඔක්කොම පරිලෝක ප්‍රාප්තලානේ. ඔය පිටිතන්නේ නැහැ. ඔය පිටිතන්නේ කොහෙද යන්නේ? පිටිතන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ ඔක්කොම පැහැදිලි කරලා දේශනා කළා. ඊළඟට ධාරාජ වුද්ධාජ සංකීර්ණ විහිදා. ළඟදී කරුණියෝ මහලු අය ඒ කවුරු මරණය එනකොට ඔක්කොම අතල යනවා ඒතම් විස්වා පම්බිහිතෝ මිරාජ මහරජ මෙන්න මේක දැකලා මහණුනායි අපන්නකං සාමාන්‍ය මේවතියෝ කවදාකවත් වර්ධින්න කිසිලේෂ්ඨ නෛර්යාමික ප්‍රතිපදාව පාන්කම මේ මහානකම් ඒ නිසා මට මේ මහානකම් උතුම් කියලා කිව්වා එහෙම කියන ඉවත් මහරජා කාරණා හතරෙන් දැනගෙනයි මම මහණුනි. බුදුරජාණන් වහන්සේගෙන් බණහනක ඉගෙන ගත්තා. මොකද්ද? උපනීති ලෝකෝ අද්දෝ. මේ ලෝකෙ බිඳු ඔක්කොම හරියට ගංගාවක්, කන්දක් මුදුරින් ගංගාවක් වේගයෙන් යනවා මොහොතේ. ඒ වගේ ඔක්කොම දුවන්නේ මරණය දක්වා සෝම භූමිය දක්වා. මේ පළවෙනි කාරණේ. ජීවිතය අස්තිරේක. මේ පළවෙනි කාරණේ. දෙන්නේ අකානෝ ලෝකෝ අනිත්‍යරෝ. මේ ලෝකෙ පිටියක් නෑ. දෙයක් නැහැ. මේ Tamanta Tamange වශයෙන් මොකක්වත් නැහැ. ඔන්න බලන්න සමහර විට නඩුකාරවරු ඉන්නවා. ඒගොල්ලන්ටම සමාජයට නඩු අහලා ඉදිරියට යන්න ගමනේ පණ යනවා. අයියෝ අනිත් දුඟා යන්නේ කියලා පණ යනවා. ඉන්න පිටට පන්නවත් ගන්න බෑනේ යනපා ගන්න බෑනේ ඉතින් ඊළඟ සමාධිය සම්පූර්ණ වෙනවා ඔළුව නරක පිටු වෙනවා පිටු වෙනකොට ඉතින් ඉතින් වෙලාවක් මහා කාලෙක ඉතින් මොකද කොච්චර උනත් උනත් වැඩන්නේ හරිද? මේ කාය යනකොට තමයි උද්දීලක් වදිනවා. එහෙම නැත්නම් මේ විගදෙන්ට ගොදුරු වෙලා හරි සිද්ධ වෙනවානේ. ඒක මොකක්ද වෙලා තියෙනවා. සමාජයට පිළිකාවක් හදන හොනේ. කපල දාන්න නැතිනේ. අක්මේ නොදීතාවක් අක්මාරි දීතාවක් වෙනවා. ඉතින් වල පිළිකාවක් දොස්තර මොකක්ද කරන්නේ? කොච්චර සල්ලි දුන්නත් අච්චර රාජ රාජ වෛද්‍ය වෙන්න කියලා. ඉතින් වැඩක් නෙමෙයි. දුක් විඳලා දුක් විඳලා නැතිවෙන්නේ. අනිත් තමයි අඛානෝ ලෝකෝ අනිත්තරු කාටවත් පිටක් නැහැ. මරණයත් එක්ක සටන් කරනවා. ඉතින් රෙදි රෝග රෙදි රෝගෙත් සටන් කරන්න බෑ. කාමනිකාග රෝගවල සටන් කරන්න බෑ. ඒ වගේ බුදුරෙල දුක් දුක තමයි අන්තිම උත්සහලන්නේ. අන්නේ දෙවෙනි කාරණේ තුන්වෙනි එක අත්තකෝ ලෝකෝ සබ්බංකාය ගමනීය. මේ ලෝකයක් Taman ඉදිරියේ ඉන්නේ. කොච්චර ප්‍රිය කරන භාර්යාව Taman දෙදෙවෙන ධර්ම මලමුත්තර කියන කෙනකොට මඟහරින අයත් නැති. අම්ම යන්තම් අම්මා ඉතින් අර ගයන් බලනවා පිටවත් තියෙන කොච්චරවත්. ඊළඟට බලන්න Taman යනවා භාර්යාව කියන්නේ දරුවෝ කියන්නේ ජීවිතය මොනම දෙයක් කියන්නේ ඉතින් බලන්න මොනවද තියෙන්නේ අත්තකෝ ලෝකෝ නිසතිය කියලා තරන්නේ කිසිම දෙයක් නෑ තරන්නේ ශරීරයක් ගෙන්නේ ලැබෙන්නේ නැති ඒකත් නිහිරයන්නේ ඔන්න බලන්න සම්භාය දෙවෙනි හැම දෙයක්ම අත්තල දාලා යා යුතුයමයි හ්ම් ඔන්න බලන්න ඊළඟට හතරවෙනි කාණ්ඩේ තමයි ඌනෝ ලෝකෝ අස්තෝ තණ්හාසු ලෝකේ මිනිස් හැම දෙයක්ම මන්දි මන්දි මන්දි කියන්නේ උද්‍යල් තුන්දා අඹකෙන් මන්දි අන්දා කියන්නේ පන්දහක් කියනවා මායියෝ මට මන්දි පන්දහක් බාධාක්වත් හම්බෙන්නේ දහහක් කියන කෙනෙක් මට බාධා මන්දි පන්දහක් කියනවා 50ක් කියනවා ඔය විදිහට ඌනෝ ලෝකෝ හැම දෙයක්ම මන්දි මන්දි කියන්නේ පුරුදු වෙලා තියෙනවා තණ්හා දාසෝ තණ්හාවට දාසයෙන් මිදෙන්න අන්න ඔය කාරණා හතර දැනගෙන තමයි අපිට ඇවිත් ඉන්නේ. රක්කපාල මහ රහතන් වහන්සේ අර රජුලන්ට මේ කාරණා කියලා දුන්නා. ඒකත් පින්වත්නි මේ ඒ රක්කපාල මහ රහතන් වහන්සේ සමනතුන අපි බෝධිසත්වයන් වහන්සේ කියලා කාණ්ඩෙට එදියාකේදී රජුලෝ විහිලක් රජුලෝ විහිල් ස්වාමීන් වහන්සේ කුතුහලයෙන් කන්නේ අපිට මම ධානිය තියෙනවා මං කිව්වා ඔක්කොම රාජ්‍යකවල් දෙනවා මුද භාර්යාවක් දෙනවා ඔක්කොම සම්පත් දෙනවා ඒක ගෙදර ගෙදර ඇවිත් හදට ඉන්න හොඳට කාන්තියේ පිළිහම් කරගන්න. ඒකේ පුතා කියනවා කිල්ලාගේ නියංගීත ඔය විචිලල යන විනාශ වෙන වස්තුවේ අත්තරදාල යන වස්තුවේ මතනේ කිව්වේ මොකද්ද? ඉන්බරියාය මදිතේ නරින් භාර්යාවගේ ඇති වැඩි මොකද්ද මම? ඉන්නබ්බනේන වන්දේන තරුණ ලක්ෂණ දෙන්නේ මොකද්ද? යම් ජරා ඉහෙත් තියෙක ජරා කියන්නේ රූපේ ඔක්කොම විරූප වෙලා යනවා ඒ ලක්ෂණ ඔක්කොම හැට වෙලා යනවා සත්කානනිකාති මේ ලෝකේ මොන මොන ප්‍රීතියද මොන සතුටද මොන සෙල්ලමක්ද කාරති මොන ඉස්මක්ද කන් කින් කාදාගෙන ඉන්නවා ඔය වස්තු ජීවිතේ මොන්ද මේ පුත්තේ හිදාරේ රාජමුත්තෝ හි බන්ධනා අපි කල්පනා කරලා බලුවාම අපි සියලු දෙනා එකතු වෙලා මේ විද්‍යාත්මක පොතට ඉගෙන ගන්න ඕන. මේ විද්‍යාවෙන් ඉගෙන ගන්න තියෙන දේවල් කුදුමයි. කුදුමයි. අවුරුදු 40ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ. ඒ නිසා ඥානවන්ත අය බොහෝම මේ බුද්ධාගමේ හරියට ප්‍රයෝජනය ගන්න මේවා කියලා බලන්න ඕනේ. මේ අධ්‍යාපනය මහා පුදුම එකක් මේ අධ්‍යාපනය. මේ අධ්‍යාපනයෙන් තමයි ඔකෝම හපංගන්කලේ පුරාණ අපේ ලංකාවේ නීති. අපි මොකද කරන්නේ මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ ධර්මයේ රසාස්වාදෙ විඳින්න ඕනේ. මේක බොහොම රසයි කියවන්න කියවන්න. කියවන්න කියවන්න රසයි. හිතන්න හිතන්න රසයි. පිළිපදින්න පිළිපදින්න සපයි කියනවා. ඒ නිසා මහානකන් හොඳට අභිරමණය කරන්න ඕනේ. මේ අසාසිතින සියලුම මෞප්‍යෝ තමන්ගේ පුතේ සතුටට කරන්න මාන්ති ගන්නතොන් හිතට ගන්නතොන් බොහෝම හොඳ දෙයක්. ඔය ළමයි Tamange දරුවෝ රජවරු වෙන හිටියත් මොකද ඇති වැඩි පරලෝ නරක නේද? ඒ ඔක්කොම කාම සම්පත් නේද? ඊට වඩා කොච්චර උතුම්ද මේ මහානකම? මෙච්චර උතුම් නයිස්කම්ය සපතක් ලබන්න පුළුවන්ද? විමුක්ති සපතක් ලබන්න පුළුවන්ද බිහිදෙන්නගෙන? කෙලෙස් නැති කරගන්න පුළුවන්ද? මලකද නැති කරගන්න පුළුවන්? ඒවා වැඩෙනවනේ ආසා වැඩෙනවනේ. රජවරු දැක්කත් ඔය තමන්ගේ පිටේ රජෙක්ල දැක්කත් මහා සිටුවරයෙක් කළා ආශාව වෙන නිසා පිනක් නෙවෙයි කුසල්ලි නෑ අර පාණින් මහන්සේ නමක් දැක්කහම කොච්චර හිතට සතුට තැනතිල්ලද කොච්චර සතුටද ඥානවන්තයෝ මේක බොහොම සතුට සතුටෙන් ආස්වාදයෙන් ඉන්නවා ඒ නිසා අපේ බෞද්ධ පින්වතුන් හොඳට මේ කල්පනා කරන්නේ විශේෂයෙන් මෞපියෝ අපේ ගරුවේ සතුන්ගත කරන්න හොඳ පින්ඇති ළමයි සතුන්ගත කරන්න සමහර විට අපට පත්තර වලින් සමහර විට දොස් කියනවා මේ පොඩි ළමයි මහාන කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරගේ මහාන කරන්නේ අවුරුදු 7 පොඩි කාලේ කියලා නෑ තින්දිනවා නම් පොඩි කාලෙත් හොඳයි. නමුත් කුල පුත්‍ර කියන වචනේ තේරුම නොදැන එහෙම ඔය පත්තරකින් දොස් කියේ. මේ පොඩි ළමයි මහාන කරනවා. කුල පුත්‍ර කියන පොඩි ළමයි නෙමෙයි. කුල පුත්‍ර කියන්නේ ඔය ගාධා සද්ධා පබ්බජිතෝ කුලපුත්තෝ කියලා අපි බණපොතේදී ශ්‍රද්ධාවෙන් පැවිදි වූ මහාන වූ කුලපුත්‍රයෝ. ඒ කුලපුත්‍රයෝ කියන්නේ සමාජ විවාහනික අය කරුණියෝ. ලොකු අයට කුලපුත්‍රයෝ කියන්නේ හොඳ පවුල් වලින් ආපහාට. හොඳ පවුල් කියන්නේ හොඳ සීලවත්, ධනවත්, හොඳ හැදිච්ච, හොඳ සදාචාර සම්පන්න හොඳ පවුල් කියන ළමයි මහාන කරුත් සාසනේ බබලන්නේ. අන්න ඒකයි කුල පුත්‍රයෝ කියන්නේ එහෙම නැසෙයි පුදුමයි කුල පුත්‍රයෝ කියන්නේ ඒකත් දැනගන්න ඕන හොඳ කුල පුත්‍රයෝ මේ සතුන්ගත වෙන්න ඕන සතුන්ගත වුණා තමයි මේ ශාසනේ ආරක්ෂා වෙන්නේ බලන්න පිටරටවල හැම රටකින්ම දැන් මහාන වෙනවා උගත් අයයි අපේ ලංකාවේ උගත් ළමයි මොකට හැදිච්ච තරුණ ළමයි ඔය පොඩි අවස්ථාවල් නිසා ඔය සල්ලි ටිකක් නිසා ඕවා ආසවෙලා ජීවිතේ ඉන්න හොඳ නෑ ජීවිතේ වාසනාවක් නෑ උතුම් ජීවිතයක් ගත ගන්න බෑ ඒ නිසා ඕවා කාටි පණන් කියන නීතික විචාල මහාන වෙන්න තෝරන මහානකම ලොකුසකට වචන වලින් කියන්නේ දෙයිසකට මේ ලෝකේ ඊට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් නෑ මුම අධ්‍යාපන ක්‍රමයක් මේ මහානකම කියන්නේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ක්‍රමයක් බුදුන් වහන්සේලා මේ පිරිවෙනකට ඇරියෙ නැහැ, ඉතිවිද්‍යාලයකට ඇරියෙ නැහැ. උන්වහන්සේ කර්මස්ථාන දීලා ඒ භාවනාවේ දුවා. භාවනා ක්‍රම කියලා දීලා. රාහුල හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කෙනෙක්. සදිත හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කෙනෙක්. ඒ මහරහතන් වහන්සේලා දැනීම ඥානකාගෙද කියන්නම කරන්න බෑ. ඉන්නදී මේ භාවනාවෙන් ලබන්න පුළුවන් අසීමිත දැනීමක් ලබා ගන්න පුළුවන් භාවනාවෙන්. භාවනාවෙන් ලබන්න පුළුවන්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 නිතර බනහන්න ඕනේ බයිකොත් බලන්න ඕනේ. බනහන්න තියෙන කම්පෝන. කොපමණ ඔය ලෞකික උගත්කම තිබුණත් ඒ දැනීම සම්පූර්ණ ඒක අසම්පූර්ණ. ඒ ලෞකික දැනීම කියන්නේ මේ ලෝකාත්ත්වයෙන් කරනෙල යහපතට විතරයි. නමුත් බුදුදානන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකාත්ත්වයෙන් පරලෝකාත්ත්වයෙන් කියන දෙලොව යහපත විතරයි. මේ සංසාර විමුක්තිය කියන ලෞකික ලෝකෝත්තර සියලුම සම්පත් ලබා ගන්න පුළුවන් දේශනාවක් නෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා වික්‍රම වහන්සේලාට මුලතම මතක් කළා සීල සම්පන්නෝ හෝති කියලා. ඒ සිව්පිටි සිදු සීලෙන් සීලත් වෙනතෝන. ආති මොක්ඛමර සීලෙන්, ඉන්ද්‍රිය සංවර සීලෙන්, ආජීව පාරිශුද්ධ සීලෙන්, සත්‍ය සංහිති සීලය කියන ඒ සීලෙන් සීලවත් වෙනතෝන කියලා. සීල් කඳු හතරක්. ඒ සීලේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලයේ තිබෙනවා ශික්ෂාපද 22ක්. උපසම්පදා වික්‍රම වහන්සේලාට. ඒ සිල්වත් වුණාට පස්සේ ඊළඟට තියෙන ඉන්ද්‍රිය සංවර කීය. ඉන්ද්‍රියසු බුද්ධාරෝ හෝති. ඒ සම්මාගේ අස්කන්නාසා ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒක දමනය කරගන්න. ඒ වලට ඕන ඕන හැටියට පෑන දෙන්න හොඳ නැහැ. සංසාරේ ඕවා කියලා පුරුදු නිසා තමයි මිනිස්සු මේ කුලප්පු වෙන්නේ, කලවම් වෙන්නේ, ඇලෙන්නේ සංසාරේ දුක් විඳින්න ඕන නිසා. ඒ ඉන්ද්‍රිය පිළිවිඳ නිසා. ඉන්ද්‍රිය දමනය කරගන්න ඕනේ. ඒ දෙක තුන්වෙනි එක භෝජනේ මත්තඤ්ඤෝ හෝති භෝජනේ මත්ඤ්ඤෝ හෝති කියන්නේ ආහාරය පමණ දැන ගැනීම. මෙතන ආහාරය පමණ දැන ගැනීම කියන්නේ ටිකක් කන එක නෙවෙයි. ප්‍රමාණවත් වල්ලන ප්‍රමාණවත් ගන්නවා. නමුත් මේ ආහාර ගන්නේ මේ මද වැටීමකවත්, දෙලිමකවත් නොවේ. මේ ආහාර ගන්නේ ඇඟ කරදර ගන්න, ඇඟ ලස්සන කරගන්නවත් නොවේ. මේ ආහාර ගන්නේ මහානිකම හොඳට කරන්න. යාවදී විමස්ස කායයේ කිතිය මේ ශරීරය හොඳට පවත්වා ගැනීම නිරෝගකම රැක ගැනීමට මහන්නම් හොඳට පාන්තෝ නිසා මේ සංසාර භවයේ අන්තෝ නිසා මේ ආහාර ගන්න කියලා කොහොම කර්තව්‍ය සැකරන්න තියෙනවා අන්න ඒක තමයි ඉන්ද්‍රියේ විත්තද්වාරෝ හොති කියන්නේ ඒක හේත සූත්‍රයේ හොඳට විස්තර කරලා දෙනවා මේ මත්ඤ්ඤෝ කියන එක මත්ඤ්ඤ කියන්නේ පමන යන ආහාර ගැනීම නමුත් විස්තර කරලා දෙන්නේ ওই විදිහට අත්‍යවශ්‍ය සාගල ආහාර ගැනීමයි ඊළඟට හතරවෙනි එක තමයි ජාගරියන් අනිත්‍යෝ හෝති. ජාගරියන් අනිත්‍යෝ හෝති කියන්නේ ජාගරියන් යෝගේ දෙන්තෝ. ජාගරියන් යෝගේ කියන මොකද? සිහියෙන් නුවණින් හැම කටයුතුම කෙරෙන්නේ. කතාව, ගමන කියන හැතිරීම හැම දෙයක්ම සිහියෙන් යුක්තව දිරීම තමයි ජාගරියන් යෝගී කියන්නේ. බොහෝම සති සම්පජන්යෙන් හැම කටයුතුම කිරීම ජාගරියන් යෝගයයි. ඊළඟට දෙන ගුණ හතක් පුරුදු කරන්න කියලා. මේ උන්වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය මේ සංසා විමුක්තිය පිට මේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීම පිට ඊළඟට තමයි සද්ද හෝති හොඳට ශ්‍රද්ධාව ඇති කරගන්න. දෙවි ඊළඟට හිල්මා හෝති ලැජ්ජා අවතිය දෝ ලැජ්ජාවෙන් පව කිරීමෙන් තියෙන ලැජ්ජාව. මුත්තප්පි හෝති බය වීම පව වැඩි කිරීම. බහුසුතෝ හෝති හොඳට ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනීමේ තියෙන අන්ත පියවර පහක්. ඊතා ධතා වච්චා පරිචිතා මනසාන්තිච්චා විත්‍යාසුප්පදීදා. අහපුදී හොඳට අහන එහෙම නැත්නම් පොතකින් හොලා ගන්න. දෙවෙනි එක ඒක ධාර්මී කිරීම. අධ්‍යාපනයේ දෙවෙනි පියවර. තුන්වෙනි එක වච්චා පරිචිතා හොඳට කටපාඩමින් කියන්න කියා ගන්න. කටපාඩම් කරගෙන ඉන්නේ. මනසාන්තිච්චා සංගේ නිවන හොඳට කල්පනා කරලා බලන්න. හිතින් හොඳට කල්පනා කරලා බලන්න. කියවපු දේ අහපු දේ ධාර්මී කරගත්ත දේ දෙකට වාචික කරගත්ත දේ ඊළඟට විද්‍යා සිත්පතිවිද්‍යා සාමාන්‍ය ඥාන සත්‍යයෙන් ඒක අවබෝධ කරගන්න. මම මේ පිටේ අසීමිත බලයක් තිබෙන පින්වත්. ඒ නිසා හොඳට මහානදම් පුරාන්තෝ මේ සාසනය හොඳට නගා සිටන්නට අපි අපේ ජී බෞද්ධ පින්වත්න් කල්පනා කරන්න ඕනේ වික්‍රම වහන්සේට අයිති යුතුකම් හයක් වෙන ඒවා කියන්න වෙලාවක් නෙමෙයි විශේෂයෙන් ඒක ලංකම් කොටින් මතක් කරන මේ අපි ධායක පින්වත්න් බෞද්ධ අය ජී අය හරින් වැළැක්වීම පරිදි වික්‍රම වහන්සේ යුතුකම් දෙන්නේ කල්යාණ නිමිතින්ද යහපත යොදවනවා සිත සමාදන් කරනවා බණ කියලා දෙනවා අවවාදන් සාසනා කරනවා ඉතින් මේ හොඳට අනුකම්පා කරන සෙත්පත් නිහියයට හම්පතක් නෙමෙයි. මොකද නිහියය තමයි විද්‍යාන වහන්සේ ආරක්ෂා කරන සාසනය රකින්නේ. ඒ නිසා නිහියයට නිතරම සෙත්පත් කරනවා. ඊළඟට අහන්න නොලගින මම කියා දෙනවා. ධම්ම දේ නැතිනාත මතක් කරනවා. පරලෝ හොඳ කරගන්න, සසර ගමන හොඳ කරගන්න මාර්ගය කල්පනා දෙනවා. ඔහොම විද්‍යාන වහන්සේලාගෙන් දෙවියන් සහිත ලෝකයාට මහා සාන්තියක් අපතක් අපතක් වෙනවා ඒ නිතුන්වත් පිළිතේ ප්‍රතිපා මහණියන් පුරලා කවුරු මහන්සිලම මහන්දන් පුරලා ඒ පුතාල වල බලෙන් උතුම් නිවන් පිටින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගා මහිද්దికා අන්නන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ති සාසනං ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු නිරෝ ආකාශත්තා දුම්මත්තා ජීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරමි කීලි ඒ අවසන් වූ ධර්මානුශාසනාව පැවැත්වුවේ මහනුව දෝලවත්ති සේරාදෙනී විශ්වවිද්‍යාලීය ආරණ්‍ය වාසී අකෝජ්‍ය අම්බිතිරි රාහුල මහා ස්වාමීන් වහන්සේ